ඉතින් මට හිතුණා මේ එක වීඩියෝ එකකින් එක ආනිසංශයක් ගැන කතා කරනවට වැඩිය අද වීඩියෝ එකෙන් එක ළඟ ආනිසංශ හතරක්. ඒ හතරම එක වගේ. එක වගේ නිසා මම අද වීඩියෝ එකෙන් ඒ ආනිසංශ හතරම ගැන කතා කරනවා කියලා හිතුවා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් සඳහන් කළේ භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින්ම ආනිසංශ හතක් දේශනා කළා. නිවනට මෙහා ආනිසංස හයක් තියෙනවා. ඒ නිවනට මෙහා ලැබෙන ආනිසංස හය අතරේ තියෙන තව හතරක් තමයි අද කතා කරන්නේ. එක වගේ නිසා මම හිතුවා එක වීඩියෝ එකකින් විස්තර කරන්න. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය කියන காரணා හතර. ශෝක පරිදේව අපිට සතිය පිහිටුවීමෙන් ශෝකයන්ට උත්තර හොයන්න පුළුවන් ශෝක සමනය කරන්න පුළුවන් හැඬීම් වැළපීම් පරිදේව කියන්නේ හැඬීම් වැළපීම් මේවා සමනය කරන්න පුළුවන් නැත්නම් ශෝක පරිදේව තරණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන්නේ මේ ශෝක පරිදේව සාගරයක තමයි අපි ජීවත් වෙන්නේ ඒක තරණය කරන්න පුළුවන් ඒක හරහා යන්න පුළුවන් ඒක සමනය කරන්න පුළුවන් සතිය තියෙන කෙනෙකුට සතිය පුරුදු කරපු කෙනෙකුට ඒ කියන්නේ මේ දෙකටම සමාන්තරව තමයි ඊළඟ ආනිසංස දෙකත් යන්නේ ඒ තමයි දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි කියන එක ඒ කියන්නේ දුක් දොම්නස් අතික්‍රමණය කරන්න පුළුවන් දුක් කිව්වහම කායික දුක් අපි සඳහන් කරන්නේ දොම්නස් කිව්වහම මානසික දුක්. ඉතින් මේ හතරම දුක කියන ප්‍රධාන මාතෘකාවේ පැතිකඩවල ටිකක්. ඒ නිසයි මේ හතරම එකට කතා කරන්න හිතුවේ. ඉතින් මම විතරක් නෙමෙයි ඔබත් දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකේ කිසිම මානවයෙක් නැහැ මේ காரணා හතරත් නොදකපු. අපි හිතනවා අපිට ජීවිතයක් ලැබෙනවා නම් මේවා නැති ජීවිතයක් ලැබෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු ආතති අසහන ගන්නේ. මේවා නැති ජීවිතයක් හොයන නිසා. නමුත් මේවා ඒකාන්ත සත්‍ය, පරම සත්‍ය ඒක බොරු කරන්න බෑ කාටවත්. මොකද මම නිතරම සඳහන් කරන දෙයක් භාග්‍යවතුන් වහන්සේට කවදාවත් හිස් වචන කියන්න අවශ්‍යතාවයක් තිබිලා නැහැ. ඒක තමයි බුද්ධ ඥානයේ ස්වභාවය. ඉතින් මේ ශෝක පරිදේව දුක් දෝමනස්ස කියන ඒවා මේ කැටගරි කළොත් දුක කියන කාරණයට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ සතිය හරහා මේවා අතික්‍රමණය කරන්න පුළුවන්, සමතික්‍රමණය කරන්න පුළුවන්, තරණය කරන්න පුළුවන් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. දුක දිහා ආදරෙන් බලන්න කියලා දෙන කලාව තමයි සතිය කියලා කියන්නේ. අපි මෙතුවක්කල් බැලුවේ දුක දිහා වෛරයෙන්. ඒ නිසයි අපිට වැරදුනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම දුක දිහා ආදරයෙන් බලන ක්‍රමය කියා දෙන එක. අවාසනාව තමයි අපේ බෞද්ධයන්ට මේක අහුවෙලා නැහැ. අපේ බෞද්ධයෝ මැරෙනකනොත් ඒගොල්ලෝ හිතන් ඉන්නේ නිවන කියන එකක් දුකට වෛර කිරීමෙන් ලැබෙන දෙයක් කියලා. ඒ නිසා අපේ බෞද්ධයෝ අපේ මිනිස්සු දුකට පුදුම තරම් බයයි. දුකට පුදුම තරම් වෛර කරනවා අකමැති. දුකෙන් පලා යන්න තමයි උත්සාහ කරන්නේ. දුකෙන් සැඟවෙන්න තමයි හොයන්නේ. දුකට එන්න බැරි ආරක්ෂක වැටකඩලු දාගන්න තමයි හැම වෙලෙම බලන්නේ. කවමදාවත් ඔබ හොයන සැනසීමකින් ලැබෙන්නේ නැහැ. ඔබ හොයන නිවනවත් ලැබෙන්නේ නැහැ. ඉතින් වෙනදා ඔය කියන ක්‍රමයට අපි දුක දිහා බැලුවේ සතුරෙක් විදිහට. දැන් බලන්නේ සතුරු මානසිකත්වයෙන් නෙමෙයි. දුකම අපි සතුට ඇති කරගැනීමේ මූලද්‍රව්‍ය බවට පත් කරගන්නවා. දුක උත්පාදනය කරගැනීමේ මූලද්‍රව්‍ය සමා වෙන්න සැප උත්පාදනය කරගැනීමේ මූලද්‍රව්‍ය බවට අපි දුකපත් කරගන්නවා. සතුට, සන්තෝෂය, සැනසීම උත්පාදනය කරගැනීමේ මූලද්‍රව්‍ය වෙන්නේ දුකම තමයි. ඉතින් එහෙනම් කොහොමද අපි මේක තල්ලු කරලා මේකට පයින් ගහලා මේක එපා කියලා සතුටක් හොයන්නේ, සන්තෝෂයක් හොයන්නේ. එහෙම බෑ. ඉතින් මේක දිහා මේක මේ ක්‍රමයට හරව ගන්න දුක දිහා නිර්භීත මනසකින් සාදර මනසකින් එක එල්ලේ ඇහැට ඇහැ තියලා බලන්න පුළුවන් පෞරුෂයක් හැදෙන්න ඕනේ දුක දිහා. ඒක එන්නේ සතිමත් මනසකින් විතරයි. මොකද සතිය කියන්නේ හුදු නිරීක්ෂණය. අවධානය. කිසිම විනිශ්චයක් ගන්න නැතුව තීන්දුව තීරණ ගන්න නැතුව පූර්ණ අවධානයකින් බලන් ඉන්නවා කියන එක. ඉතින් දුක දිහා එහෙම බලන් ඉන්න කොයිතරම් පෞරුෂයක් තියෙනවද? ඔන්න ඔය ක්‍රමයට තමයි දුක ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ. අපි මෙතුවක්කල් දුක සතුරෙක් විදියට හිතලා දුක නැති කරන්න, විනාශ කරන්න, නැති බංගස්ථාන කරන්නයි අපි ඉගෙන ගත්තේ සහ අපිට උගන්වුවෙත් එහෙමයි, අපි හිතන්නෙත් එහෙමයි. හැබැයි අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනි කියලා. ඉතින් චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් දුක එන්න ඕනේ අපිට. ඒක එනකොට කියනවා නෑ එපා. කොහෙද බලන්නකෝ අපි යන්නේ. පරස්පර විරෝධී වැඩ දෙකක් නේ කරන්නේ. එකම දුක තමා අපි ඒ දිහා බලන බැල්ම වෙනස් වෙච්ච ගමන් එකම දුක ආර්ය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ බැලීමේ කලාව, ඒ බැල්මේ කලාව තමයි සතිය කියලා කියන්නේ. සතිමත් බව කියලා කියන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මේක පුරුදු වුණාම මේ වර්තමාණයට අවදි වෙන්න පුරුදු වුණාම සතිපට්ඨානය කියන එක පුරුදුනාම එන එන දුක සතියට යොමු කරන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒක එක්කෝ කායානුපස්සනාව හරහා සතියට යොමු කරන්න පුළුවන්, එක්කෝ වේදනානුපස්සනාව හරහා සතියට යොමු කරන්න පුළුවන්, එක්කෝ චිත්තානුපස්සනාව හරහා, එක්කෝ ධම්මානුපස්සනාව හරහා අපිට සතියට යට කරගන්න පුළුවන්. ඕ නිසා තමයි මේ සතර සතිපට්ඨානයක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන එක එක චරිතාණු එකිනෙකාගේ ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස් බව අපි මේ අපේ ඉදිරියට එන දුකට සතිමත්ව මුහුණ දෙන ආකාර වෙනස් පුළුවන්. සමහර වෙලාවට එකම චරිතය විවිධ ආකාරයෙන් එක්ක එක වෙලාවකට කායානුපස්සනාවට අදාළව මුණ දෙනවා එක වෙලාවකට වේදනානුපස්සනාවට අදාළව මුණ දෙනවා එහෙම වෙනස් වෙන්න පුළුවන් ඒ නිසායි අපිට මේ සතිය කියන එක මෙච්චරටම වැදගත් වෙන්නේ මේක පුහුණු කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ මොකද මේක මම නිතරම කියන දෙයක් දුකට පෙම් කිරීමේ කලාව මේ. එතකොට තමයි දුක ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ. ඔක තමයි දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. ඉතින් මේක <clears throat> මේ විදිහට සතිය පුරුදු කරන්න පටන් ගත්තාම වර්තමාණයට අවදි වෙන්න පටන් ගත්තාම ඇත්තටම යෝගාචරයාට දුක නිකන් වැඩි වුණා වගේ දැනෙන්න ගන්නවා. මොකද මම නිතරම කියන දෙයක් අපි මේ මගට බැස්සහම වැඩියෙන් දැනෙනවා වැඩි. සමායට කරදර දුක් වේදනා වැඩියෙන් එනවත් එක්ක ඊට අමතරව අපි වෙනදාර මතු පිටින් ඔහේ හිත විසිරුවාගෙන කලබල මනසින් කිසිම ඒකාග්‍ර බවක් නැතුව අපි ජීවත් වෙනකොට හරියටම දුක දුකක් විදියට දැනෙන්නේ නැහැ, ෆීල් වෙන්නේ නැහැ. හැබැයි සතිමත් කෙනාට මේ හැම චිත්තක්ෂණයකම හැම පියවරකම තියෙන දුක දැනෙන්න ගන්නවා. එතකොට යාට හිතෙන්න පුළුවන් අනේ මේ භාවනාව කියලා එකක් කරන්න පටන් ගත්තට පස්සේ නැති කරදරත් එන්න ගත්තා. දුක එන්න එන්න වැඩි වුණා කියලා ගොඩක් අය මේක අතාරිනවා. මිනිස්සු දන්නේ නැහැ එතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපේ ලොකු සාංශය ඔයකට කියන ලස්සන උපමාවක් කියනවා. ඒ තමයි ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනකොට ඔය අමනුෂ්‍යෝ හැම එලවන්න කට්ටඩියෙක් ඇවිල්ලා මන්ත්‍රයක් ජප කරනකොට මන්තරේ හරිනම් මන්තරේ හරියටම ජප වුණා නම් අර ආවේශ වෙලා ඉන්න මිනිස්සෙක්ගේ ඇඟට ආවේශ වෙලා ඉන්න අමනුස්සයා මායම් වෙන්න පටන් ගන්නවා. පරල වෙන්න පටන් ගන්නවා. එයා දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒ අමනුස්සයා දඟලන්න පටන් ගන්නෙ මායම් වෙන්න පටන් ගන්නෙ මන්තරේ හරිනම් තමයි. ඒ කියන්නේ කලබලේ වැඩි වෙනවා. ඇවිස්සිල්ල වැඩි වෙනවා. එතකන් එයා මතුරන මන්තරේ හරි නැත්තම් ඒ අමනුස්සයා දඟලන්නේ අන්න ඒ වගේ දෙයක්. අපි මේ සතිය කියන එක හරියටම පුහුණුව හරියටම එන්න පටන් ගත්තොත් නිකන් දුක වැඩි වුණා වගේ එකක් දැනෙන්න ගන්නවා. මේක ඇවිස්සෙන්න ගන්නවා පටන් ගත්තු ගමන්. ඉතින් මේක දන්නේ නැහැ ගොඩක් අය. ඒ නිසා තමයි ගොඩාක් මේ යෝගාවචර භූමියට එන ගිහි පැවිදි හැමෝම බලාපොරොත්තු සුන් මානසිකත්වයක් ඇති කරගන්නවා මේකට අඩිය තියපු ගමන්. මොකද ඒගොල්ලෝ හිතන් එන්නේ මේකට අඩිය තියපු ගමන් සුරංගනා ලෝකයක් සුරපොරයක් මැවෙයි කියලා. වෙන්නේ හාත්පසින් වෙනස් වුණු අපායක් වගේ දෙයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ හරි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි අර ඉන්නේ වැරදි දෘෂ්ටියක නිසා අපි ගන්නේ වැරදි විදිහට. අපි හිතනවා මට වැරදුනා කියලා. ඉතින් ඒ දුක දිහා වෙන ඇහැකින් බලන කලාව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඔය බටහිර ලෝකයේ ඕකට කියන්නේ පොසිටිව් තින්කින්, ධනාත්මක චින්තනය කියලා කියන්නේ ඔන්න ඕක. ඉතින් අපේ මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේ කිව්වට වැඩක් නැහැ නේ සුද්දෙක් කියන්න බෑ. එතකොට තමයි ඉස්මුදුනේ තියාගෙන පිළිගන්නේ. මේක තමයි ධනාත්මක චින්තනය කියන්නේ. හැබැයි මම නැවතත් කියනවා <clears throat> ඔය බටහිර සුද්ධ කියපු ධනාත්මක චින්තනයේ පොඩි උරස් පරස් තියෙනවා. ඒ ලනු කාප මිනිස්සු අන්තිමට ආතතිය අසහන වලටමයි එන්නේ. හේතුව හරියට මේගොල්ලෝ එක එක අල්ලගෙන නැහැ. භාගතුන් වහන්සේ හරියට මේක අල්ලගත්තා. ඒ නිසා මතක තියාගන්න මේ ධනාත්මක චින්තනය හරි පොසිටිව් තින්කින් හරි දුක පැනිරහක් කරගන්න කලාව හරි හරියටම දන්නේ භාගතුන් වහන්සේ. ඉතින් ඔය ශෝක පරිදේව කියන දෙකට සතියෙන් උත්තර හොයාගන්න පුළුවන් වුණු කෙනෙකුට දුක්ඛ දෝමනස දෙකට උත්තර හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දෙක අතික්‍රමණය කරන්න ලොකු පෞරුෂයක් එනවා. එතකොට ඇයි දැන් මේ දුකේ පැතිකඩවල් දෙකක් එක්ක එයා ගනුදෙනු කරන්න එයා දැන් දන්නවා. ඒකට මුහුණ දෙන ක්‍රමය දන්නවා. එතකොට මේ කායික දුක් සහ මානසික දුක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක එයාට හොඳට තේරෙනවා. එයා නිකන් සුදුසුකම් ලබනවා වගේ එකක් වෙන්නේ එතනදී. ඉතින් මතක තියාගන්න මේ අපි කොච්චර මේකට බයි පැනලා යන්න හැදුවත් සාමාන්‍යයෙන් අපේ ලොකු සංසිත් කියන්නේ සක්මන පරයන්ක වශයෙන් භාවනා කරන යෝගාවචරයට උනත් පරයන්කේදී අධික වේදනාවක් දැනෙනවා. ඉතින් ඒවා පවා සංසාරගත හේතුවකින් කර්මයකින් සැකසෙන්නේ කියලා අපේ ගුරුවරු කියලා තියෙනවා. ඒක එහෙමමයි. ඉතින් අපි විඳින ඕනම ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසකට සංසාරගත හේතුවකුත් යටින් සැඟවිලා තියෙනවා. ඉතින් ඒ ඒ හේතුවක් සහිතව තමයි දුක අපේ ඉස්සරහට එන්නේ වෙන මොකකටවත්ම නෙමෙයි අපිට යම් කිසි දෙයක් කියලා දෙන්න මේ හැම දුකක්ම එන්නේ අපේ ඉස්සරහට ඕනම සිත් ඇවුලක් ශෝකයක් හැඬීමක් වැළපීමක් කායික දුකක් මානසික දුකක් එන්නේ අපිට යම් කිසි දෙයක් කියලා දෙන්න ඒක දිහා ඒ පැමිණි දුක දිහා සාදර හිතින් බැලුවොත් තමයි ඒ ගැඹුරු රහස අපිට කියලා දීලා යන්නේ යා ඒ දුක අපිට ඒ ඒ ගැඹුරු රහස කියලා දෙන්නේ අපි ඒක දිහා සාදර සිතින් බැලුවොත් විතරයි. කියන්නේ දුකට පෙම් කරන්න දන්නවනම් දුක දිහා ආදරෙන් බලන්න දන්නවනම් ඒ දුක ආපු රහස අපිට කියලා තමයි යන්නේ. ඔන්න ඔය නිසා විපස්සනා ආචාර්යයන් වහන්සේලා සාමාන්‍යයෙන් සඳහන් කරන දෙයක් තමයි සෑම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ බරපතල දුකකට පස්සේ කියන එක. ඒ කියන්නේ දුකක් දුකකට පස්සේ එනවා කියන්නේ ඕක තව ටිකක් සියුම් කළා කිව්වොත් द्वේෂයකට පස්සේ තමයි විපස්සනා ඥානය පහළ වෙන්නේ. ඉතින් අපි द्वේෂයට කොච්චර වෛර කරනවද? මේක තේරුම් ගන්න හරි අමාරු ගැඹුරු තැනක්. මොකද දුක දුක ASCII තියෙන අනුසය කෙලෙසිය තමයි द्वේෂය. ඒ නිසා එහෙම කියන්නේ. දුකක් ලං දුකක් ආවට පස්සේ තමයි විපස්සනා ඥානයක් පහළ වෙන්නේ. ඔකට උපමාවක් කියනවා පල්ලමක් කියන එකක් නිර්මාණය වෙන්නේ කන්දක් තිබ්බොත් විතරයි. ඉතින් ඒ පල්ලමට වැටෙන්න අපිට පල්ලම කියන්නේ සනීප දෙයක්, පහසු දෙයක්, සැහැල්ලු දෙයක්, ජොලියක් තියෙන දෙයක්. ඉතින් ඒ පල්ලමට බහින්න නම් කන්දේ මුදුනටම යන්න ඕනේ. කන්ද නගිනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි දුකක්. ඒ දුක කියන එකේ මුදුනටම ගියාම තමයි සැපය ආරම්භ වෙන්නේ. ඒ වගේ ඒක තමයි මේ කියන්නේ. සෑම දුකක්ම ආවට පස්සේ දුක උප්පරිමය දක්වා ගිය තැන තමයි විපස්සනා ඥාන පහළ වෙන්නේ. ඒ කියන්නේ ද්වේෂයක් ළඟ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. දේශයක් ළඟ තමයි විපස්සනාව පහළ වෙන්නේ. විපස්සනා ඥානයි. ඉතින් මේක කියලා දෙන්න හරි අමාරුයි අපේ සම්ප්‍රදායනුකූල බෞද්ධයන්ට. ඒගොල්ලන්ට මේක නිකන් ත්‍රිපිටකයට ගැහුවා වගේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා වගේ හැඟීමක් තියෙනවා. ඇයි? අර පොතේ දෙනම කරපින්නම් ඉන්න මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ප්‍රායෝගික පුහුණුව අවශ්‍යයි මේකට. ඉතින් ඔය මෙන්න මේ ටෙක්නික් එක අහුණාට පස්සේ දුක සාපයක් විදිහට දැකපු දැක්ම දුක ආර්ය සත්‍යයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ওই නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින් ආනිසංස විදිහට කිව්වේ මේ සතිය කියන එක පුරුදු කරොත් ඇල්ලුවොත් මේ කියන දුකේ පැතිකඩවල් හතර ශෝක පරිදේව දුක් දුම්නස් කියන මේ හතරටම උත්තර එනවා. එහෙනම් අපි මොකටද දුක් වලට බය වෙන්න ඕනේ? ඇයි අපි බය වී යුත්තේ? හඬන්න වැළපෙන්න ඇයි අපි බය වෙන්න ඕනේ? සිත් ඇවුල් වෙනවට ඇයි අපි බය වෙන්න ඕනේ? කායික දුක්, ලෙඩ රෝග හැදෙනවට ඇයි අපි බය වෙන්න ඕනේ? මානසික දුක් එනවට ඇයි අපි බය වෙන්න ඕනේ? ආයුධය අපි ළඟ තියෙනවා නේද? මෙච්චර සුන්දර ක්‍රමයක් මෙච්චර පෞරුෂයකින් මුණ දෙන්න පුළුවන් ක්‍රමයක් තියාගෙන අපේ මිනිස්සු කොහෙද දුවන්නේ ඒ නිසා මතක තියාගන්න මේ සතිය කියන එක පුරුදු කරන එක ඔබ හිතනවට වැඩිය සෑහෙන බලවත් ආයුධයක්. ඔය නිවනට මෙහා ලැබෙන ආනිසංස. ඉතින් ඕවට උදාහරණ කතන්දර ඕන තරම් ත්‍රිපිටකයේ අටුවාටිකා පරිශීලනය කළොත් හොයන්න පුළුවන්. ඉතින් අපි දන්න ප්‍රසිද්ධම කතාව තමයි පටාචාරාවන්ගේ කතාව, කිසා ගෝතමී කතාව. ඉතින් පටාචාරාවගේ කතාව අහපුවාම අපේ බෞද්ධයෝ කියන්නේ අනේ මේ ලෝකේ කිසිම කාන්තාවකට එහෙම වෙන්න නම් එපා කියලා. මම නම් කියන්නේ මුළු මහත් කාන්තා සංහතියට මොක වෙන්න ඕනේ. එතකොට තමයි නිවන් දකින්නේ. නැත්තම් හරියන්නේ නැහැ. අපේ මිනිසුන්ට මතක නැහැ පටාචාරාවට ඒසා විශාල දුකක් ආපු නිසා තමයි නිවනට දොර ඇරුණේ කියන එක මතක නැහැ. ඒකයි කියන්නේ දුකක් ආවට පස්සේ තමයි නිවනට මග ඇරෙන්නේ, දොර ඇරෙන්නේ, විපස්සනා ඥාන පහළ වෙන්නේ. ඉතින් අපේ අය ඒක දන්නේ නැහැ. අර එක එක රහතන් වහන්සේ කෙනෙක් හිටියා බුදුරජාණන් ජීවමාන කාලේ හොරු පිරිසක් වට කරලා උන්වහන්සේ මරන්න හදනවා. මම මේ බොහොම කෙටියෙන් අදාළ කොටස විතරයි කියන්නේ. උන්වහන්සේ කියනවා මා මරන්න එපා හෙට උදේ වෙනකම් මට ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ හොරු කියනවා ඔබ වහන්සේට හෙට උදේ වෙනකම් ඉන්න ඉඩ දුන්නොත් පැනලා යන එකක් නෑ කියලා කවුද අප වෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ කරන්නේ ළඟ තිබුණු ලොකු ගල් ගලක් අරගෙන කලව ඇට දෙකට ගහලා කලව ඇට දෙක බිඳ ගන්නවා. ඊට එතකොට ඇවිදින්න බෑනේ. ඊට පස්සේ අහනවා ඇතිද මේ ඇපේ කියලා. ඊට පස්සේ වරු දන්නවා ඉතින් ආයි ආයි බය වෙන දෙයක් නැහැ නේ ඇවිදින්න බෑනේ. එතකොට ඔබ චුට්ටක් ඉමේජින් කරලා බලන්න මේ <clears throat> වෙන කෙනෙක් අපිට තුවාලයක් කරන එක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අපේ කයට කොච්චර බැඳලා තියනවද කියනනම් අපිටම පුළුවන් ද අපේ කයට ඩැමේජ් එකක් කරගන්න. මේ ගලකින් ගහලා මේ උඩින් තියෙන මේ මස් ටික ඉරාගෙන තලාගෙන පොඩි කරගෙන ඇටකටුව කැඩෙන තරමට පහරක් ගහගන්න. එතකොට හිතන්නකෝ. ගොහම පෞරුෂයක් අපේ බෞද්ධ ශ්‍රාවකයන්ට තිබ්බද කියලා. ඊට පස්සේ අපේ අය කියයි ගොන් කතාවක්. ඕක ඉතින් අපි අපි විහිං දුක් විඳ ගන්න ඕනේද නිවන් දකින්න කියලා. ඉතින් ඒ ඒ මේ කතාවේ ගැඹුර දන්නේ නැති නිසා. මොකද උන්වහන්සේ දන්නවා අනිවාර්යෙන් මේ මිනිස්සු මාව මරනවා. ඊට වැඩිය හොඳයි. ඊට කලින් මගේ වැඩේ ඉවර කරගන්න එක. මොකද උන්වහන්සේට පුදුම විශ්වාසයක් තිබුණා උන්වහන්සේගේ පුහුණුව ගැන. උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව ක්‍රමය පුහුණු කරමින් හිටියේ. පුදුම විශ්වාසයක් තිබුණා. ඉතින් ධර්ම පොතේ සඳහන් වෙන්නේ උන්වහන්සේ එළි වෙනකොට රහත් වුණා. කොහොමද රහත් වෙන්නේ නැත්තේ? වේදනානුපස්සනාවෙන්. සතිය හරහා. අපේ මිනිසුන්ට මේවා මැජික්. අපේ අය හිතන් ඉන්නේ මේ කැක්කුමක් චුට්ටක් එන්න බෑ. කකුල නමන් ඉන්නකොට පොඩි කැක්කුමක් එන්න බෑ. ලෙඩක් දුකක් හැදෙන්න බෑ නිවන් දකින්න නම්. බලන්නකෝ මේ උණුලේ මේ රත් වෙච්ච ලේ ගලද්දි එවෙලෙම ඇති වුණු තුවාලයක් තියේදී වේදනාව කොහොම තියෙන්නේ නැද්ද එළිය වෙනකොට? ඒ වේදනාව එක්ක උන්වහන්සේ රහත් වුණා. කොහොමද අර වේදනාව කායික දුකත් එක්ක ගනුදෙනු කරන සතිය හරහා උන්වහන්සේ කාලයක් තිස්සේ මනස බොහුණු කරලා තිබුණා. ඒකට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේට කිසිම චකිතයක් ආවේ නැහැ හොරු තමන් මරන්න ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වට. ඒ උන්වහන්සේට විශ්වාසයි. මුණ දෙන්න පුළුවන් කියලා. අපි එහෙම වුණොත් අපි එහෙම වුණොත් ඔහොම දෙයක් කරයිද අල්ලස් දීලා පැනලා යන හදයිද ජීවිත ආසාවට. උන්වහන්සේ දන්නවා කොහොමත් මැරෙන එක මගේ වැඩේ කරගන්න ඊට වඩා හොඳයි කියලා. ඒ වගේ ඕන තරම් සිද්ධි තියෙනවා. කුමක් නිසාද මේ සතිය පුරුදු කිරීමේ බලමහිමේ. ඒ නිසා අපි කියන්නේ ඔබ දන්නවා වර්තමාන ලෝකයේ අසීමිත දුක් දුම්නස් වැඩි. එන්න එන්න වැඩි වෙනවා මිසක අඩු නැහැ. ඔබට ගැලවීමට අවශ්‍ය නම් ගැලවෙන්න තියෙන එකම එක ක්‍රමයයි. ඔබ හිත හදන්න ඕනේ. හිත හදන්න මේ ලෝකේ තියෙන ඒකායන එකම ක්‍රමයයි. සතිය පුරුදු කිරීම. සතිපට්ඨාන භාවනා ක්‍රමය. මොකද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා ඒකායන මාර්ගය. ශෝක පරිදේව දුක් දුම්නස් වලට එකම මාර්ගය සතිය පුරුදු කරන එක. ඉතින් ඔබට වෙන පිළියමක් ඇත්තේ නැහැ. ඒ නිසා සතිය පුරුදු කරන්න හැම මොහොතකම උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.